නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් වේමානි භික්ඛවේ සුඛානි කතමානි ද්වේ ගිහි සුඛං ච පබ්බජ්ජා සුඛං ච ඉමානිකෝ භික්ඛවේ ද්වේ සුඛානි ඒත දග්ගං භික්ඛවේ ඉමේ සං දින්නම් සුඛානං යදිදං පබ්බජ්ජා සුඛං සද්ධාවන්ත පෙනුතුනේ අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපේ මාතෘකා කළේ අංගුත්තර නිකායේ දුක නිපාතේහි සුඛ වග්ගයේහි සඳහන් වෙන සූත්‍ර දේශනාව. අංගුත්තර නිකායේ දුක නිපාතේ කියලා කියන්නේ කරුණු දෙක බැගින් සඳහන් වෙන සූත්‍ර ඇතුළත් වෙන දේශනා කොටස. එහි සඳහන් වෙනවා සුඛ වර්ගයේ සැපය පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කළ සූත්‍ර ගණනාවක්. එහි පළමුවෙනි සූත්‍රයේහි තථාගතයන් වහන්සේ දක්වනවා ද්වේමානි භික්කවේ සුඛානි මහණෙනි මේ ලෝකයේ සැප දෙකක් තියෙනවා. කතමානි දේ මොනවද සැප දෙක? ගිහි සුඛංච පබ්බජ්ජා සුඛංච. ගිහි සැපය සහ පැවිදි සැපය කියලා සැප දෙකක් පවතිනවා. මේ තමයි ලෝකේ පවතින සැප දෙක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සැප දෙක අතරින් පැවිදි සැපය වඩා ශ්‍රේෂ්ඨයි වඩා උත්තරීතරයි. නමුත් ලෝකේ සැපයක් හැටියට හඟින්නට පුළුවන් සැප දෙකක් ලෝකේ තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. අද අපි මේ සූත්‍ර දේශනාව මාතෘකා කරගත්තේ පින්නතුන්ට මේ ගිහි සැපය පැවිදි සැපය කියන මේ දෙයාකාර සැපය යම් කිසි කෙනෙකුට Taman ගිහියෙක් නම් ගිහි සැපය කොහොමද භුක්ති විඳින්නේ Taman පැවිද්දෙක් නම් පැවිදි සැපය කොහොමද භුක්ති විඳින්නේ ඒ සැපය භුක්ති විඳිය යුත්තේ කුමක් සඳහාද කියන කාරණේ තරමක් පැහැදිලි කරලා දෙන්න. මොකද අපි හුඟක් දෙනා කල්පනා කරන්නේ මේ සැපය බොහොම తాවකාලිකයි ඒ නිසා මේ සැපයෙන් ඊතරව ලබන මේ తాවකාලික ලෞකික සැපයෙන් ඊතරව ලබන ලෝකෝත්තර නිර්වාණ සැපය තමයි සදාකාලික සැපය. ඒ සඳහා තමයි අපි බෞද්ධ වශයෙන් අපි හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ. හැබැයි මේ නිවන් දැකීම සඳහා ඒ ලෝකෝත්තර සැපය සඳහා උනන්දු වෙනකොට සමහරු අමතක කරන්න උත්සාහ කරනවා මේ ලෞකික ජීවිතය තුළ පවතින සැපසහගත ස්වභාවය. ඒක සම්පූර්ණයෙන් පරයා ගිහිල්ලා එතන සම්පූර්ණයෙන් ව්‍යාකූල කරගෙන අර නිවන් සුවේ ලබන්නට ඇතම් කෙනෙක් කල්පනා කරනවා. එහෙම යන්නට පුළුවන් ගමනක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ ගිහි සැපේ පැවිදි සැපේ කියලා දේශනා කළේ පැවිද්දා පැවිදි වෙලා යම් සැපයක් විඳිනවා නම් ගිහියාටත් ගිහි බව තුල ලැබිය හැකි යම් සැපයක් තියෙනවා. ජීවිතයේ තථාගතයන් වහන්සේ සැප වශයෙන් ගන්නා හැම දෙයක්මත් පෙරලෙන නිසා විපරිණාමයටපත් වෙන නිසා අනිත්‍ය නිසා ඒ හැම දෙයක්මත් දුකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක ලෝකේ ගැඹුරු ධර්මතාවය. නමුත් තථාගතයන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේහි ආස්වාදයයි කියා දෙයක් තියෙනවා. ඒක නැහැ කියන්නට බෑ. යම් කිසි කෙනෙක් ලෝකේ ආස්වාදයක් නැහැ කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒ පුද්ගලයා මේ සංස්කාර ධර්මයන් නිසි විදිහට වටහාගත්තු කෙනෙක් වෙන්නේ නැහැ. ඒ තනත්තා නුවණැත්තෙක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ තනත්තා ශ්‍රමණේක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ශ්‍රමණේ කියන්නට නම් පඬිතේ කියන්නට නම් නුවණැත්තේ කියන්නට නම් ඔහුට වැටහෙන්නට ඕනේ මේ ලෝකේ ආස්වාදයයි කියා දෙයක් තියෙනවා. හැබැයි ඒත් එක්කම ඔහුට මතක් වෙන්නට ඕන මේ ලෝකේ ආදීනවයයි කියා දෙයක්ත් තියෙනවා. ඒ ආස්වාදය කියලා දෙයක් ගන්නකොටම ඒකේ පිටුපසින්ම ආදීනවයයි කියලා දෙයක්ත් තියෙනවා. ඒ ආදීනවයයි කියලා දෙයක් කියලා දැනෙනකොට ඔහුට මතක් වෙන්නට ඕන ඔහුට වැටහෙන්නට ඕන මේකෙන් නිදහස් වෙන්නට ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ නිස්සරණයකුත් තියෙනවා. යම්කිසි කෙනෙක් ලෝකයේ ආස්වාදයේ පමණක් දකිනවා නම් ඒ තැනත්තා කම් සැප තුල ගිලී විනාශ වෙනවා. ඒ කාම සම්පත්තිය තුලම ධනය, බලය, නිලය, පිරිවර, අඹු, දරු, ගේ, දොර, ඉඩ කඩම්, යාන වාහන, රැකී රක්ෂා, තනතුරු මේවා පස්සෙම ගිහිල්ලා ඒ කාමයේ තුලම ගිලිලා ආස්වාදයේ තුලම ගිලිලා පරක්තරක් නොදැක මහා සාගරයේ අතරමං වුණා වගේ තැනත් අතරමං වෙනවා මේ ආස්වාදය පමණක් දැක්කොත් හැබැයි යම්කිසි කෙනෙක් ආස්වාදය නොදකිනවා නම් ආස්වාදේ ප්‍රතික්ෂේප කරලා එහෙම එකක් ලෝකේ නැහැ කියනවනම් එතනත් වැරදීමක් මේ කියන කාරණේ පරිස්සමින් තේරුම් ගන්න ඕනේ. තියෙන දේ නැහැයි කියලා කියනවනම් ඒකත් මුලාවක්. හැබැයි ඒක තියෙනවා කියලා ඒක තුල මුසපත් වෙනවනම් ඒකත් අන්ධභාවයක්. ඒ නිසා ලෝකයේ ආස්වාදයයි කියලා දෙයක් තියෙනවා එහෙම එකක් නැහැ කියලා හිතනවා නම් ඒක මුලාවක් එහෙම එකක් තියෙනවා හැබැයි ඒකේම මුසපත් වෙන්නට ඒකේ ගිලෙන්නට නෙමෙයි ඒ ආස්වාදයයි කියලා දෙයක් තියෙනවා කියලා දකිනකොටම ඒක පිටිපස්සෙන් ඒකේ අනිත් කෙලවරේ තියෙන ආදීනමයයි කියන එකත් අපට දකින්නට පුළුවන් වෙනවා මේ සංස්කාර ධර්මයන් හැම තිස්සෙම ද්වය නිශ්චිත භාවයකින් තමයි පවතින්නේ. ඒ කියන්නේ කෙලවරවල් දෙකක් තියෙනවා. සැපය කියලා එක කෙලවරක් ගත්තොත් අනිත් පැත්තේ දුක. ආස්වාදයයි කියලා එක කෙලවරක් ගත්තොත් අනිත් පැත්තේ ආදීනවේ. ආලෝකයයි කියලා එක කෙලවරක් ගත්තොත් අනිත් පැත්තේ අන්ධකාරය. උසයි කියලා එක කෙලවරක් ගත්තොත් අනිත් පැත්තේ මිටි. හොඳයි කියලා එක කෙලවරක් ගත්තොත් අනිත් පැත්තේ නරක. උපතයි කියලා එක කෙලවරක් ගත්තොත් අනිත් පැත්තේ විපත මරණය. මේ විදිහට මේ සංස්කාර ධර්මවල ස්වභාවය තමයි හැම තිස්සෙම දෙපැත්තක් දෙකෙලවරක් පවතින. හැබැයි යම් කිසි කෙනෙක් මේකෙන් එක කෙලවරක් නෑ නෑ එහෙම එකක් නෑ එක කෙලවරයි පවතින්නේ. ලෝකයේ ආදීනව පමණයි තියෙන්නේ කියනවනම් ඒතනත්ත සංස්කාර ධර්මයන් හරියට දැකලා නෑ. කෙලවරවල් දෙකක් තියෙනවා නම් දෙකක් තියෙන බව දැක ගන්න ඕනේ. එතකොට තමයි යථාභූත ඥාන දර්ශනය. ආ මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට ඒතනත්තා ඒකෙන් එක කෙලවරක් විතරක් අල්ලා ගන්නවා නම් අනිත් කෙලවර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ලෝකයේ ආස්වාදයේ පමණයි තියෙන්නේ කියලා හිතන්නට ගියොත් ඔහුට ආදීනවෙන් නොපෙනෙනවා නම් ඒතනත්තා අන්ධභාවයට පත්වන කෙනෙක්. මං මුලා වෙන කෙනෙක්. ඒ වගේම ආදීනවේ දකින්න ගිහිල්ලා අපොයි මේ ලෝකේ කිසිම සුවයක් කියලා දෙයක් නැහැ මහා දුකක් විතරයි තියෙන්නේ කියනවනම් ඒ පුද්ගලයාත් ඒකාන්තයක් පමණක් දකින කෙනෙක්. ඒ නිසා දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ මේ සංස්කාර ධර්මයන් නැවත නැවත පැවැත්වීම નિසරු නිසා මේවා අවසානයේ දුකකට පරිවර්තනය වෙන නිසායි. එහෙම නැතුව සැපයක් කියලා දෙයක් ලෝකේ නැති නිසා නෙවෙයි පිළිතුර. ඒ නිසා යම්කිසි කෙනෙක් සංස්කාර ධර්ම පිළිබඳව නිවැරදිව දකිනවා නම් ලෝකය පිළිබඳව නිවැරදිව දකිනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙන්න ඕන මේ සංස්කාර ධර්ම පිළිබඳව දෙපසම මනවින් දකින්නට. ආස්වාදයේ දකින්නකොට ආදීනවේ දකින්නටත් පුළුවන් වෙන්න ඕනේ ආදීනවේ දකින්නකොට ඒකේ අනිත් පැත්තේ තියෙන ආස්වාදයේ කියන එක වටහා ගන්නට පුළුවන් වෙන්නත් ඕනේ එහෙම වටහා ගන්නකොට මේ ලෝකයේ ආස්වාදයක් තියෙනවා මේ ලෝකයේ ආදීනවයක් තියෙනවා ඒ ආදීනවේ දකිනකොට සමහරු ඒකේ අගතිගාමී වෙනවා අයියෝ මොකට මම විවාහ වුණාද දන්නේ නැහැ මොකට මේ දරුවන් හැදුවද දන්නේ නැහැ මේක කල්ැතුව වැටුණා නම් කීයටවත් මම විවාහ වෙන්නේ නැහැ දැන් ඉතින් අපි හොඳටම ප්‍රමාද වැඩි දැන් ඉතින් මොනව කරන්නද බැඳගත්තු බෙරේ ගහනවා මිසක් මේ දරුවෝ නිසා අමාරුවෙන් මේක ඇදගෙන යනවා මිසක් මට නම් තිත්ත වෙලා තියෙන්නේ එපා වෙලා තියෙන්නේ කවදාද මේකෙන් ගැලවෙන්නේ කියලා හින්නේ. දැන් මෙන්න මෙහෙම ගිහි ජීවිතය කියන්නේ මහා අඳෝනාවක් හැටියට සමහරු අරගෙන කතා කළොත් කියන්නේ අනේ හාමුදුරනේ ඔබ වහන්සේලාට නම් මොන වාසනාවක්ද මේ ගිහි ජීවිතය කියන්නේ මහා ගිනි ගොඩක්. ප්‍රශ්න තියෙනවා තමයි පෙන්නතුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ සැප දෙකක් තියෙනවා. මොනවද සැප දෙක ගිහි සැපය සහ පැවිදි සැපය එහෙනම් ගිහියාටත් විඳින්නට පුළුවන් සැපයක් තියනවා කියලා බුදුහාමුදුරු දේශනා ගිහියෙක් හැටියට ගිහි සැපය තමන් හඳුනාගෙන නැතිනම් ඒ ගිහි ජීවිතයේ සාර්ථක ගිහි ජීවිතයක් නෙවෙයි පින්නතුනේ පැවිද්දෙක් හැටියට පැවිද්දා ඒ පැවිද්ද තුල ලැබිය හැකි පැවිදි සැපය හඳුනාගෙන නැතිනම් ඒ තැනැත්තා පැවිදි සුවය හඳුනාගත්තු කෙනෙක් නෙමෙයි. යම් පැවිද්දෙක් පැවිදි සෝය හඳුනා නොගන්නවා නම් ඒ ජීවිතය අසාර්ථක ජීවිතයක් අඩාල වෙච්ච ජීවිතයක් નિસරු ජීවිතයක් පළකට නැති ජීවිතයක් અભිවෘද්ධියටපත් නොවන ජීවිතයක් යම් ගිහියෙක් ගිහි සැපේ කුමක්ද කියලා හඳුනා නොගන්නවා නම් ඒ ජීවිතය අසාර්ථක ජීවිතයක් નિસරු ජීවිතයක් නිෂ්ඵල ජීවිතයක් ඒ තනත්තා මෙලව පරලව සැපයෙන් පිරිහෙන කෙනෙක් කියලා කියන්නට සිද්ධ වෙනවා එතකොට ඒ නිසා දැන් මේ කාරණේ මම නැවත නැවත මෙහෙම අවදි කරලා අවධානය යොමු කරන්නේ පෙනතුනේ අපි හැම කෙනාගේම පරමාර්ථය නිවන් දැකීමයි. ඒ කියන්නේ මේ සසර ගමන නැවැත්වීම. ඒ නැවැත්වීම සඳහා උත්සාහ කරන අතරතුරේ අපට මතක තියෙන්නට ඕනේ පැවැත්ම කියලා දෙයක්ත් තියෙනවා. නැවැත්ම කියලා දෙයක් තියෙනවා ලෝකේ පැවැත්ම කියලා දෙයක්ත් තියෙනවා. ඒ නැවැත්ම සඳහා කටයුතු කරනකොට අපිට පැවැත්ම ගැනත් යම් වැටහීමක් තියෙන්න හැබැයි පැවැත්ම පිළිබඳ උනන්දු වෙනකොට මේ සියල්ල નિසරුයි යම් දවසක අපි නැවැත්වීම සඳහා කටයුතු කරන්න ඕන කියලා ඒකත් අපිට මතක් වෙන්න ඕන. මේ දෙපසම සමබරව අරන් යන්නට පුළුවන් නම් තමයි ගිහියා හෝ පැවිද්දා Tamanගේ ජීවිතය අර්ථ සම්පන්න කරගන්නේ සමබර මධ්‍යම ප්‍රතිපදාවක් ඇසුරු කරනවා කියලා කියන්නට වෙන්නේ. එහෙම නැතුව නැවැත්ම පිළිබඳව කටයුතු කරන්න ගියාම පැවැත්ම අමතක වෙනවා පැවැත්ම පිළිබඳව කටයුතු කරන්න ගියාම නැවැත්ම අමතක වෙනවා තනියන්ඩෙන් දුවන්නා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. තනි කකුලෙන් ඇවිදින්නට හදන්නා වගේ අසමබර ජීවිතයක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පැවැත්මත් අපි පවත්වා ගන්නට ඕන නැවැත්ම තෙක් මේ පිළිබඳව සමබර අවබෝධයකින් ජීවත් වෙන්නට පුළුවන් නම් තමයි ඒ පුද්ගලයාට ගිහියෙක් වශයෙන් හරි පැවිද්දෙක් වශයෙන් හරි සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. අර විදිහට අඳෝනා නගමින් ਸੰతాපයටපත් වෙලා අනේ අපි කරගත්තු කරුමෙක මහත අපි වැටුණු අගාධයක් අපිට මොනවා වුණාද දන්නේ නැහැ. අපි දැන් මේ මහා දුක් ගොඩක පැටලිලා ඉන්නේ. මහා බන්ධන ගොඩක පැටලිලා ඉන්නේ. මෙහෙම අඳෝනා නගන්නේ. ඇයි? ඒ අය බන්ධනේ කියලා හිතාගෙන ඉන්නෙම මේ විවාහ බන්ධනේ විතරයි. විවාහ වෙන්නට ඉස්සෙල්ලා අපි කොච්චර බන්ධන ඇති කරගෙන උපදිනකොටම අම්මත් එක්කලා බැඳීම ඇති කරගෙන තන පුඩුව කටේ තියලා කිරි ටික උරනකොටම රස තෘෂ්ණාවත් එක්කලා බැඳිලා. එතන ඉඳලා ජීවිතයත් එක්ක පංචස්කන්ධයත් එක්කලා මමත්වයෙන් බැඳිලා. ඊට පස්සේ පියා හඳුනා ගන්නකොට පියත් එක්ක බැඳිලා. තව සහෝදර සහෝදරයන් බිහි වෙනකොට ඒ අයත් එක්ක බැඳිලා. කෑම ටික කනකොට ඒකත් එක්ක බැඳිලා. ආග්‍රහණය දැනෙනකොට ඒකත් එක්ක බැඳිලා. මේ විදිහට මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම අපි ලෝකෙට බැඳෙනවා. මේ බන්ධන අප්‍රමාණව තියාගෙන අර විවාහ බන්ධනයේ විතරක් අපි ලෝකේ එකම බන්ධනයයි කියලා හිතාගෙන ඒකත් එක්කලා මහා පටලැවිල්ලක් ඇති කරගන්නවා. තමන් විවාහ වෙන්න අකමැති නම් විවාහ නොවී ඉන්න එක වෙනම දෙයක්. තමන් අනගාരികව ජීවත් වෙන්නට කැමති නම් අනගාരിക වෙන එක වෙනම දෙයක්. තමන් පැවිදි වෙන්නට කැමති නම් පැවිදි වෙන එක වෙනම දෙයක්. හැබැයි තමන් යම් සම්මුතියකින් යම් ජීවිතයක් තෝරාගත්තා නම් ඒ ජීවිතය තුළ විකෘති නොවේ පවතින්නට තමන් උත්සාහ කරනවා. පැවිදි වුණා නම් ආයේ අනේ අපට පැවිදි වුණා නෙමෙයි මහාන වුණා නෙමෙයි මා නැහුණාදෝ කියලා එහෙම අඳෝනා නගන ඇතැම් පැවිද්දෝ මුණ ගැහෙනවා. එතකොට මේ පැවිද්දාගේ මහානකමේ ඇති තේරුම මොකක්ද? මේ පැවිදි ජීවිතය පිළිබඳව තෘප්තිමත් වෙන්නට බැරි නම් එහෙමනම් පින්නතුනේ තමන් තෝරා ගන්නා ජීවිතේ කුමක් වුණත් ඒක නිවනට බාධකයක් නෙවෙයි හරියට ඒ තුල ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට පුළුවන්. වැදගත් වෙන්නේ ගිහිද පැවිදිද කියන එක නෙවෙයි පින්නතුනේ තමන් ගිහිව හිටියත් තමන් පැවිදිව හිටියත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි මනවින් යෙදෙනවාද කියන කාරණයයි වඩා වැදගත් වෙන්නේ. මොකද්ද ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියන්නේ? ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පැහැදිලිව කොටස් දෙකකට බෙදෙනවා නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව සහ පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව. නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවයි කියන්නේ නිවන් දැකීම සඳහා කළ යුතු දේ. ඒ සඳහා අපි හැමෝටම කරන්න තියෙන එකම දෙයක්. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. පව්කම් වලින් මනස ආරක්ෂා කරගන්න, කුසල් දහම් දියුණු කරගන්න, ඇලීම් බැඳීම් වලින් සිත නිදහස් කරගන්න පිරිසුදු කරගන්න. දැන් මේ ටික ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් පාලකයෙක් වුණත් කම්කරුවෙක් වුණත් ගොවියෙක් වුණත් නිවන් දකින්නට බලාපොරොත්තු වෙනවා නම් ওই ටික පුහුණු කරන්න ඕන. ඒක තමයි නැවැත්ම පිළිබඳව ප්‍රතිපදා. මේක තව විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. අපි කාටත් එකයි. හැබැයි පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව එහෙම නෙමෙයි. පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව කියලා කියන්නේ තම තමන් ජීවත් වෙන පරිසරයට ඇසුරු කරන පුද්ගලයන් සමග ඒ සහසම්බන්ධතා paludu කරගන්න නැතුව කඩාබිඳ දාගන්න නැතුව විකෘති කරගන්න නැතුව මනවින් පවත්වාගෙන යන්නට තමන් විසින් කළ යුතු දේ. මේ පංචස්කන්ධය පවත්වන්නට මේ පංචස්කන්ධය ඇසුරු කරන පරිසරයේ සමාජය විනාශ නොකොට විකෘති නොකොට පවත්වන්නට සිදු කළ යුතු දේ. ඒකත් අපි පවත්වා ගන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට සරලව ගත්තොත් අපි හිතමු කෑම කන එක. දැන් අපි ඊයේත් කෑම කෑවා. අද වෙනකොට ආපහු බඩ ගෙනියනවා. අදත් කෑම කනවා. හෙට වෙනකොට මේ දවස් දෙකේම කෑම කෑවා කියලා නිකන් ඉන්නට බෑ. අනිද්දාට ආයෙත් කෑම කන්නට සිද්ධ වෙනවා. එහෙනම් දැන් බලපුවාම හිතෙන්නේ නැද්ද මේක નિසරුයි කියලා? හොඳටම වැටහෙනවා. ඉතින් નિසරුයි කියලා වැටහෙනවා නම් අතහරින්නට ඕනේ. ඇයි අතහරින්නට බැරි? નિસරු බව හැබෑවයි. නමුත් මේ નિસරු බව තේරුම් අරගෙන සසර ගමන නිමා කරන තෙක් අපිට මේ කය පවත්වන්නට වෙනවා. ඒක අවශ්‍යතාවයක්. ඒක කල යුතු දෙයක්. ඒක පැවැත්ම සඳහා කල යුතු අනිවාර්ය ධර්මතාවයක්. ඒක බලහත්කාරයෙන් නවත්වනවා නම් ඒක සුදුසු වැඩක් නෙමෙයි. ඒ නිසා රහත් වෙච්ච රහතන් වහන්සේලාත් කය පවත්වන්නට අවශ්‍ය දේ කළා. බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේත් කය පවත්වන්නට අවශ්‍ය දේ කළා. උන්වහන්සේ හොඳටම දන්නවා මේ කෑම කෑවයි කියලා තේරුමක් නැහැ. පහුවදාට ඒක ඉවරයි ආයෙත් කන්නට වෙනවා. මේක નિස්සරු දෙයක්. හැබැයි નિස්සරු බව වටහා ගන්නට ඕනේ කය පැවැත්වීම සඳහා ආහාර ගන්නට ඕනේ. අන්න ඒකයි නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව සහ පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව කියන්නේ. දැන් යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් එහෙම අපෝ මේක කිසි පළකට නැති වැඩක් මේ කෑම කන එක මං අද ඉඳන් කෑම නොකා ඉන්නවා දැන් මොකද වෙන්නේ ඒ තනත්තාට කුසගින්නේ අකාලේ නැසෙන්නට සිද්ධ වෙනවා දැන් මේ විමුක්ති මගද ඒ විමුක්ති මග නෙමෙයි අන්න ඔය විදිහට නිවන් දකින්න දඟලන පිරිසක් අද සමාජයේ අපට පේනවා ඒ කියන්නේ මේක નિસරොයි කියලා තේරෙනවා ඒ નિසයුයි කියලා යම් ප්‍රමාණයකින් හඳුනාගෙන සියල්ල වර්ජණය කරලා කඩාකප්පල් කරලා අතරමඟ විනාශ කරලා දාගෙන යන්නට හදන ගමන. එහෙම යන්නට බෑ මේ ගමන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නවත්වන්නට ඕන දේ නවත්වන්නට ඕනේ, පවත්වන්නට ඕන දේ පවත්වන්න ඕනේ. ඒ නිසා හැඟීම් සහ අවශ්‍යතා කියන්නේ මොනවද කියලා මේ දෙක හරියට වෙන් කරගන්න හැඟීම් වලට වහල් නොවි හැඟීම් තමයි පාලනය කරලා හැඟීම් තමයි ප්‍රහාණය කරන්න. ඒවා තමයි කෙලස් කියන්නේ. හැබැයි අවශ්‍යතාවයන් ඒවා පවත්වා ගන්නට වෙනවා. කෑම කනකොට, කටට බත්පත ගන්නකොට, බත් කටක් ගන්නකොට රස තෘෂ්ණාවට ගිජු වෙලා කණ්ඩ ඕන දෙයි, එපා දෙයි, රෝගී වෙන දෙයි, අකාලේ මැරෙන දෙයි ඔක්කොම ගිල දානවා නම් එතන තියෙන්නේ මොකද්ද? අවශ්‍යතාවයේද හැඟීමද? හැඟීම් වලට වහල් වෙලා හැබැයි කෑම කන්නේ අවශ්‍යතාවය සඳහා. එතකොට කෑම කන එක මේක කන්න ගියන් පස්සේ රස සෘෂ්ණාව වැඩෙනවා ඒ නිසා මං අද ඉඳන් කන්නේ. එහෙම වර්ජනය කරන්න බෑ. එහෙනම් අපිට වෙන් කරගන්නට සිද්ධ වෙනවා රස තෘෂ්ණාව නැමැති හැඟීමට වහල් නොවි කෑම කාලා කය පවත්වා ගන්නට අපිට පුහුණු වෙන්න වෙනවා. මේක ලෙහෙසි නෑ. ටිකක් දුෂ්කරයි. දුෂ්කර වුණාට ඔය දෙක වෙන් කරගන්න වෙනවා. වෙන් කරගත්තේ නැත්නම් එකක් නැසෙනවා. ඔය දෙකෙන් එකක් හරි එක පැත්තකට බර වුණොත් ඒ පුද්ගලයාට පවතින්නට බැරි වෙනවා. ඒ කියන්නේ කෑම කනකොට රස තෘෂ්ණාව ඇති වෙනවා කියලා ඒ රස තෘෂ්ණාවට ඉතින් මොනවා කරන්නද කෑම කනකොට කොහොමද තෘෂ්ණාව මතුවෙනවනේ ඒක ප්‍රත්‍යජන ස්වභාවයනේ කියලා තෘෂ්ණාවට වසඟ වුණොත් ඒ පුද්ගලයාට කවදාවත් විමුක්තිය සාක්ෂාත් කරන්නට බෑ මේ රස තෘෂ්ණාවට වහල් වෙන නිසා මං අද ඉඳලා කෑම නොකා ඉන්නවා කියලා ඒක වර්ජනය කළොත් ඒතනත්තාට කවදාවත් යහතින් පවතින්නට බෑ. ඒ නිසා නැවැත්ම සහ පැවැත්ම පිළිබඳව නිසි අවබෝධයකින් පැවැත්විය යුතු දේ පවත්වන්නට ඕනේ නැවැත්විය යුතු දේ නවත්වන්නට ඕනේ මොනවද නැවැත්විය යුත්තේ අපේ මනසෙහි පහළ වෙන ක්ලේශ ධර්ම හැඟීම් දුබල මනෝභාව පැවැත්විය යුත්තේ මොනවද තමන්ගේ කය නඩත්තු කරන්නට බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, දරුවා වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන්, ඥාතියා වෙනුවෙන්, ගියදොර ඉඩකඩම් වෙනුවෙන්, රට වෙනුවෙන්, ජාතිය ආගම වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, මනුස්ස වර්ගයා වෙනුවෙන්, සකල ලෝක සත්වයින් වෙනුවෙන්, සෝබාදහම වෙනුවෙන්, මුළු විශ්වය වෙනුවෙන් අපට කළ හැකි දේවල්, යුතුයකම්, වගකීම් අපි හඳුනාගෙන මනවින් පුහුණු කරන්න අද වෙලා තියෙන්නේ නිවන් දකින්න කියපු ගමම්ම ඉස්සල්ලාම කප්පාදු කරන්න කල යුතු જાති ටික. අපි දැන් නවත්තණ්ඩයි යන්නේ ඔක්කොම. ඒ නිසා මම නම් දැන් දරුවෝ ගැන එච්චර හොයන්නේ නැහැ. මම දැන් අතහැරලා දාලා තියෙන්නේ. මොකටද මේ? අපි දැන් රහත් වෙන්න, නිවන් දකින්න දැන් යන්නේ. මම නම් දැන් මහත්ය ගැන එච්චර උනන්දු වෙන්නේ නැහැ. බිරිඳ ගැන මම එච්චර තැකීමක් නැහැ දැන්. මොකටද මේ? මේ කෙලස් නසන්න යන්නේ, රහත් වෙන්න යන්නේ. මෙන්න මේ විදිහේ එක්තරා කඩාකප්පල්කාරී ක්‍රමයක් ඇතම් කෙනෙක් පුහුණු කරන්න උත්සාහ මේ තුල වෙන්නේ අර කෙලස් වැඩෙනවා කියලා කෑම නොකා ඉන්නට දරන උත්සාහය වගේ උත්සාහයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන් විනාශයක්, පටලැවිල්ලක්, විකෘතියක්ම තමයි සිද්ධ වෙන්නේ. එනිසා එහෙම කරන්න බෑ පින්නතුනි. අපි විසින් කළ යුතු යුතුයකම් වගකීම් හරියට හඳුනාගෙන අපි කරන්න ඕන. එම නොවුනොත් ඒක අපරාධයක්. ලෝකෙටම කරන අපරාධය. අද ඇතැම් ගිහියන් සහ පැවිද්දන් අනුශාසනා කරනවා මේ විදිහට ප්‍රතිපත්ති පුරනවා නම් ආමිසය අතහැරලා දාන්න. ඔය ආමිසයෙන් සසර දිග්ගැස්සෙනවා. ඒවෙන් පිං වැඩෙනවා. ඒවෙන් සසර යනවා. ඒවා නවත්තන්න. දන් දෙන්න එපා. පන්සල් යන්න එපා. පිං කරන්න එපා. බුදුන් වඳින්න එපා. දැන් මේ මොනවද කප්පාදු කරගෙන යන්නේ? ජීවිතයේ ಗುಣධම් හැටියට වර්ධනය කළ යුතු එක පැත්තක් සම්පූර්ණයෙන් කප්පාදු කරගෙන තමයි ප්‍රතිපත්ති පුරන්නට කියලා යන්න හදන්නේ. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න තිබුණේ සබ්බ පාපස්සා කරනම් පව්කම් වලින් වලකින්. මොකටද කුසලස් උපසම්පදා කියලා දේශනා කරන්නේ? කුසල් දහම් වර්ධනය කරන්නට කියලා දේශනා කරන්නේ. ඒ වර්ධනය කරන්නට කියලා දේශනා කළේ නොකල යුතු දේ නොකර සිටිනවා සේම කල යුතු දේ කරන්නට ඕනේ. නුසුදුසු දේ බැහැර කරනවා වගේම යහපත් දේ පුහුණු කරනවා. මේ දෙපැත්තම සමබරව ගියොත් තමයි පුද්ගල ජීවිතයක් අංග සම්පූර්ණ ජීවිතයක් බවට පත් අර්ථවත් ජීවිතයක් බවට පත් මධ්‍යම ප්‍රතිපදාවයි කියලා හඳුනා ගන්නට පුළුවන් නමුත් අද හුඟක් දෙනා මේ අවබෝධයෙන් තොරව මං මුලා වෙලා කටයුතු කරන ස්වභාවයක් පෙනෙනවා හැමෝම නෙමෙයි ඇතැම් අය මේ කාරණය හරියට හඳුනාගෙන සමබරව කටයුතු කරනවා වැඩි හරියක් දෙනා සමාජයේ මේකෙන් එක කොනක් අල්ලගෙන එක්ක නැවැත්ම කියන කොන අල්ලගෙන පැවැත්ම විකෘති කරගන්නට හදනවා එක්ක පැවැත්ම කියන කොන අල්ලගෙන නැවැත්ම අමතක කරලා තෘෂ්ණාව තුල ගිලිලා ජීවත් වෙනවා මේ දෙකම අන්තරායක් වෙනතුනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි ගිහි සැප සහ පැවිදි සැප කියලා දෙකක් තියෙනවා පැවිද්දා නෛෂ්ක්‍රම්‍ය තුලින් යම් සැපයක් භුක්ති විඳිනවා නම් ගිහියාටත් ගිහි බව තුල විඳින්නට පුළුවන් ගිහි සැපයක් තියෙනවා. පැවිද්දා පැවිදි සැපය තුළ සන්තුෂ්ත වෙනකොට තමයි ඒ පැවිද්දාට සමබර මනසක් ඇතුව ගුණනුවණ වඩන්නට පුළුවන් වෙන්නේ. පැවිද්දා පැවිදි ජීවිතය පිළිබඳව කලකිරිලා නම්, එපා වෙලා නම්, ඒ තුළ උදාසීන වෙලා නම් ඒ තනත්තාට මනවින් මනස පුහුණු කරන්න බෑ පින්නතුනි. ගිහියා ගිහි බව පිළිබඳව කලකිරිලා නම් එපා වෙලා නම් අනේ මොන කර්මයක්ද අනේ මොන කර්මයක්ද මේක කියලා ਸੰతాපයටපත් වෙලා නම් ඉන්නේ ඒතනත්තා කොහොමද පස්සද්දි සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ මේවා වඩන්නේ නිවන් දකින්නට නම් බොජ්ජංග ධර්ම වැඩි යුතුයි බොජ්ජංග ධර්මවල සඳහන් වෙන බොජ්ජංග ධර්ම තමයි පීති සම්බොජ්ජංගේ ප්‍රීතිය සතුට පස්සද්ධි සම්බොජ්ජංගේ සැහැල්ලුව මේවා කොහොමද අවදි කරන්නේ මේවා අවදි කරන්න නම් මනසට ගතට සිතට දෙකටම සැහැල්ලු බවක් සුවයක් සහනයක් තියෙන්න ඕන මේකෙන් කියන්නේ පින්නතුනේ කාමය තුල ගිලෙන්නට කියන එක නෙමෙයි ඒ ගිහි බව තුල Tamanට තෘප්තිමත්ව ජීවත් වෙන්නට පුළුවන් වෙනවා Taman තෝරාගත්තු ජීවිතේ ඒකනම් ආයේ හාමුදුරු දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්න එක නෙමෙයි තමන් මේ තමන්ට හිමි වෙච්ච ජීවිතයෙන් කොහොමද තමන් ප්‍රයෝජන ගන්නේ තමන් දැන් මහන වුණා නම් ගිහියෝ දිහා බල බල හූල්ල හූල්ල ඉන්න එක නෙමෙයි තමන් මේ තෝරාගත්තු ජීවිතයෙන් කොහොමද ඵල නෙලා ගන්නේ හුඟක් දෙනෙකුට සිද්ධ වෙන්නේ තමන්ට ලැබුණු දේ ප්‍රතික්ෂේප කර කර නොලැබිච්ච දේ පිළිබඳව අපේක්ෂා කර කර ඇලීම් ගැටීම් වල දෝලණය වෙමින් ක්‍රියාත්මක වෙන එක හුඟක් වෙලාවට හිතෙනවා මේ අපිට දැන් මේ නයිස්ක්‍රම්‍ය තමයි මේ පහළ වෙලා තියෙන්නේ. නයිස්ක්‍රම්‍ය පහළ වෙලා තියෙනවා වගේ පෙනුනට ගොඩක් දෙනෙකුට තියෙන්නේ द्वේෂය. द्वේෂය කියන්නේ මොකද්ද? Taman අකමැති විදිහේ දේවල් පැමිණෙනකොට ප්‍රතික්ෂේප කිරීම. නයිස්ක්‍රම්‍ය කියන්නේ මොකද්ද? සංස්කාර ධර්මයන්ගේ කාමයන්ගේ નિසරු බව හඳුනාගෙන අතහැර දැමීම. මේ දෙකේම අතහරින ගතියක් තියෙනවා. ඒ අතහරින ගතිය දෙකේම තියෙන නිසා අපි පටලවා ගන්නවා. අර ද්වේෂය ඇති වුණාමත් අතහැරලා යන්නනේ හදන්නේ. එතකොට ඒකත් තමයි ආදම්මට මේ එපා වෙලා ඔක්කොම. නමුත් ඒ ඇයිට එපා වෙලාද කියලා බලන්න පුළුවන් කැමැති විදිහේ දේවල් ටිකක් ලං කරලා දුන්නොත් අන්න බදාගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට නිවන මතකත් නැහැ. ඒගොල්ලන්ට විමුක්තිය මතකත් නැහැ. කෙලස් නසන්න ඕන කියලා මතකත් නැහැ. ඒ මොකුත් මතක නැතුව අර ටික බදාගෙන විඳිනවා. අර අකමැති දේවල් සිද්ධ වෙනකොට තමයි අර ਸੰతాපයටපත් වෙන්නේ. මේක පින්නතුනේ චෝදනා කරනවා නෙමෙයි අපි හැම කෙනෙකුගේම මනසේ මුලදි මේ ගස්ඨණය තමයි ඇති වෙන්නේ. ඕනම කෙනෙකුට Taman අකමැති විදිහට දේවල් සිද්ධ වෙනකොට මුලින්ම द्वේෂය තමයි පහළ වෙන්නේ. හැබැයි පසුව හරි අපි හඳුනා ගන්න ඕනේ ඒක නෛෂ්ක්‍රම්‍ය බවට පරිවර්තනය කරගන්න. එහෙම නැත්නම් අපි හැමදාම ගැටි ගැටි හිටියොත් අපිට ਸੰతాපයෙන්, ශෝකයෙන්, අමනාපයෙන්, කලකිරීමෙන් මුසපත් වෙලා අසහනෙන් ජීවත් වෙලා මැරිලා යන්නට තමයි සිද්ධ වෙන්නේ. ඒක අවාසනාවක්. ඒක අලාභයක්. ඒ තැනත්තා මනුෂ්‍ය ජීවිතයෙන් ලැබිය යුතු සැපේ ලබන්නෙත් නැහැ ආස්වාදයේ විඳින්නෙත් නැහැ ඒ නිසා ඒ තැනත්තා ආදීනවේ දකින්නෙත් නැහැ ඒ නිසා ඒ තැනත්තා නිස්සරණේ දකින්නෙත් නැහැ ඒ නිසා අපට පුළුවන් වෙන්න ඕනේ ගිහි වුණත් පැවිදි වුණත් ආස්වාදය ආස්වාදයේ හැටියට තේරුම් ගන්නට ඕනේ. ඒකේ ගිලෙන එක නෙමෙයි. ඒකේ මුසපත් වෙන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕන අවබෝධ කරගන්න ඕන. ඒ වගේම ඒක නඩත්තු කරන්නට ගියාම සිද්ධ වෙන ආදීනවේ දුක වෙහස වේදනාව පීඩාව කොච්චරද කියලා නුවණින් කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට සමහරු බියපත් වෙනවා. අපච්චි මේ තරම් මහා ආදීනවයක් තියෙනකොට කවදා මේකෙන් ගැලවෙන්නද කියලා තැති ගන්නවා. තැති ගත්තොත් නම් සියල්ල මෙතනින් පටලවා ගන්නවා. මම මීට පෙරත් ධර්ම දේශනාවල පැහැදිලි කරලා දීලා තියෙනවා බිය දැකීමයි බියපත් වීමයි කියන්නේ දෙකක් වෙන තුනේ. බිය දකින්නවා කියන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. බියපත් වෙනවා කියලා කියන්නේ මනස කෙලසා ගන්න. බියපත් වුනොත් හොඳ නරක ඇත්ත නැත්ත මොකුත් තේරුම් ගන්න බෑ. බිය වෙනවා කියලා කියන්නේ අකුසල ධර්මයක්. බිය දැක ගන්නවා කියලා කියන්නේ නුවණින් ඒක ප්‍රඥාව. අන්න බිය දැකගත්තන් පස්සේ අපට එතනින් එතර වෙන්නට පුළුවන් ගැටුමක් නැතුව. මීට පෙර දවසකත් මම උදාහරණයක් කිව්වා සර්ප විස වෛද්‍යවරයෙකුයි සාමාන්‍ය මිනිස්සෙකුයි ගමනක් යනකොට අපි හිතමු විසගෝර සර්පයෙක් මුණ ගැහෙනවා. දැන් අර සාමාන්‍ය මිනිස්සයා මොකක් කරයිද? අපෝයි සර්පයෙක් මූ කෑවොත් නම් මැරෙනවා කියලා දණ්ඩක් අරගෙන ගලක් අරගෙන එක්ක සර්පයා මරනවා නැත්නම් ඌ එහාට මෙහාට තල්ලු කරන්න ගිහිල්ලා කොහොම හරි කවා ගන්න. එක්ක තමන් අනතුරු කරගන්නවා එක්ක අනිකාට අනතුරු කරනවා. සර්ප විෂ වෛද්‍යවරයා කවදාවත් සර්පයා මරන්නේ නැහැ. හැබැයි Taman දෂ්ට කරගන්නා තැනට අඳබාල විදිහට කටයුතු කරන්නේත් නැහැ. සර්පයාට සර්පයා හැටියට ඉන්නට දෙනවා. උගේ විෂගෝර බව හඳුනනවා හොඳටම. හැබැයි විසගෝර බව හඳුනනවා වගේම වෛද්‍යවරයා ඇයිද තැති ගන්න නැත්තේ? දෂ්ට කළොත් ඒකෙන් නිදහස් වෙන්නට උපක්‍රමයකුත් තියනවා කියලා ඔහු දකිනවා. අන්න ආදීනවේ වගේම nissaranayak දකිනවා. nissaranayak දකින්නට බැරි කෙනාට මේකෙන් ගැලවීමක් පිළිබඳව නික්මීමක් පිළිබඳව අවබෝධයක් නැති කෙනා බියපත් වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සසර බිය දකිනවා නම් ඒත් එක්කලාම ආදීනවේ දකිනවා නම් ඒත් එක්කලාම මොකද්ද තව දැක ගන්නට නැත්තේ නිස්සරණය දැක ගන්න ඕන. මොකද්ද නිස්සරණය කියන්නේ? මේ දුකෙන් නිදහස් වෙන්නට ක්‍රමයකුත් තියෙනවා. මේක දුකයි තමයි. මේක කටුකයි තමයි. මේක විඳින්නට අපහසුයි තමයි. හැබැයි මේක පටලවාගෙන කඩාකප්පල් කරගෙන බෑ. මේකෙන් නිදහස් වෙන්නට පරිස්සමින් ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රවේශමෙන් ඒ ක්‍රමය අනුගමනය කරන්න ඕන. එහෙම අනුගමනය කළොත් ලෙහා ගන්නට පුළුවන්. එහෙම නැතුව කඩා කප්පල් කරන්න ගියොත් එක්ක තමන් විනාශ වෙනවා, එක්ක අනුන් විනාශ වෙනවා. තමන් විනාශ වුණත් ඒක පළුද්දක්, අනුන් විනාශ කළත් ඒක පරුද්දක්. ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි. මේ දහම් මඟ යා යුත්තේ තමනුත් විනාශ නොවි, අනුනුත් විනාශ නොකොට. එහෙම යන්නට නම් කඩා බිඳ දාලා බෑ පරිස්සමින් ලෙහා ගන්න ඕන. මීයේ පෙරේදා පොහොය දිනක ධර්ම සාකච්ඡාවේදී වටිනා දහම් පැනයක් අහලා තිබුණා. මං හිතන්නේ තරුණ කෙනෙක් වෙන්නට ඕන. අහලා තිබුණේ හාමුදුරුවනේ බුදුදහමේ උගන්වන්නේ ඇලීම් දුරු කරන්නට කියලා. දැන් අපි විවාහ ජීවිතය තුළ ඇලිලා ඉන්නවා නම් දැන් අපි කුමක් කළ යුතුද? මම එයාට පැහැදිලි කරලා දුන්නා දැන් ඇලිලා ඉන්නවනම් ඇලිච්ච බව හඳුනාගෙන ඒක කඩා හිරවන්නේ නැතුව පරිස්සමින් පවත්වා ගන්න අතරතුරේ මේක ලෙහන්නේ කොහොමද කියලා නුවණින් කල්පනා කරා කඩලා නිවන් දකින්න බෑ. කඩලා නිවන් දකින්නට ගියොත් එහෙම ඊට පස්සේ වෛරක්කාරයෙක් හැදෙනවා. අනිත් පුද්ගලයා වෛර කරන්න පටන් ගත්තොත් සසරෙම පස්සෙන් එනවා. ලෙහන්න හම්බ වෙන්නේ කල්ප ගානකට. ඒ නිසා බිරිඳගෙන් ලෙහෙන්නට ඕන කියලා හිතනවා නම් සැමියාගෙන් ලෙහෙන්නට ඕන කියලා හිතනවා නම් මේ ගිහි බන්ධනයන්ගෙන් ලෙහෙන්නට ඕන කියලා හිතනවා නම් අත්‍යවශ්‍යම දේ තමයි ඒ තුල සංසුන්ව ඉවසීමෙන් දරා ගැනීමෙන් සමගි සම්පන්නව කටයුතු කරන්න උත්සාහ එහෙම කළොත් විතරයි ඒක ලෙහා ගන්නට පුළුවන්. ඔවුනොවුන්ගේ එකඟත්වයෙන් සම්මුතියෙන් විතරයි මේ බන්ධනය ලෙහන්නට පුළුවන් වෙන්නේ. බලහත්කාරකමින් හිතුවක්කාරකමින් කටයුතු කරන්නට ගිහිල්ලා පෞල් සංස්ථාව තුළ අර්බුද ඇති කරගත්තොත් අනිවාර්යෙන් ද්වේෂ කරනවා වෛර කරනවා ඒ ආදරය සහ තෘෂ්ණාවත් එක්කලා ඇතිවෙන ද්වේෂය බරපතලයි වෙනතට. ඒක එක භවයකින් දෙකකින් නිමා වෙන කතාවක් නෙමෙයි. ඒක බොහෝ ආත්ම භාවවල යන්නට පුළුවන්. ඒ නිසා ඇලීම බැඳීම තුල වෛරය ගොඩනගා ගන්නට එපා. ඒක කඩාකප්පල් කරලා paludu කර ගන්නට එපා. පරිස්සමින් ලෙහා ගන්නටයි කටයුතු කළ යුත්තේ. ඒ සඳහා පරිස්සමින් උත්සාහවත් වෙන්න. එහෙම කරන්න පුළුවන්. ඒ తත්වය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෙහා ගන්න නිවැරදි ක්‍රමය. මට මතකයි අපි පුංචි කාලේ පොඩි ළමයි හැටියට අපි සෙල්ලම් කරනකොට අම්මලා එහෙම කෙස් පීරලා සමහරට දිග කෙස් ගස් තියෙනවා. ඒ දිග කෙස් ගහක් අරගෙන ගැටයක් ගහනවා. ගැටයක් ගහලා මේ ගැටේ හිර වුණාට පස්සේ කෙස් ගහේ ගැටයක් තියද කියලා එකපාරට හොයාගන්නත් බෑ. එතනින් පුංචි නැම්මක් තියෙනවා. අල්ලලා බැලුවහම තමයි මෙතන ගැටයක් කියලා යන්තමට අහුවෙන්නේ. ඒ තරම් සෙවුම්. දැන් මේ ගැටේ ලෙහන්න පුළුවන් කාටද? කියලා දැන් පොඩි අය එකතු වුණෙන් පස්සේ කෙස් ගහක් අරගෙන ගැට ගහලා හොම දෙනවා එක එක්කෙනාට. හුඟක් දෙනෙක් කරන්නේ මේක එහාට මෙහාට ලෙහන්න හදනවා පොඩ්ඩක් එහාට මෙහාට අදිනකොටම කෙස් ගහ ගැට ගහපු තනින් කඩලා එතකොට එහාට මෙහාට වැඩිපුර හලහප්පන්නට ගියොත් කෙස් ගහ ලෙහන්නට බෑ. කෙස් ගහ ලෙහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය දන්නවා නම් ඒතනත්ත බොහොම දක්ෂයෙක් හැටියට තමයි පුංචි කාලේ අපි හඳුනාගත්තේ. කොහොමද ලෙහන්නේ? කෙස් ගහ ගැට ගහලා දුන්නාම කොහොමවත් අතින් එහාට මෙහාට කරාට ලෙහන්න අමාරුයි. කෙස් ගහ මේ අල්ලේ මැද්දේ තියෙන රේඛාව රේඛාවේ කෙලවරට රේඛාවේ කෙලවරට ඒ කෙස් ගහේ ගැටේ තියෙනවා. තියලා හිමින් සැරේ මොකකට හරි ඒ අතින් තට්ටු කරනවා. ඒ තට්ටු කරනකොට තට්ටු කරනකොට අර කම්පනයත් එක්කලා කෙස් ගහ ලිස්සනවනේ. ඒ හිමින් සැරේ කම්පනයත් එක්ක හිමින් හිමින් අර ගැටේ බුරුල් වෙනවා. බුරුල් වෙලා පොඩ්ඩක් ගැටේ ඈත් වෙනවා. ඊට පස්සේ අතට ගත්තාම පේනවා ගැටේ හොඳටම හිර වෙලා නැහැ බැන්දේ පොඩි සිදුරක් පේන මට්ටමට ගැටේ ඈත් වෙලා ඊට පස්සේ හිමින් සැරේ පොටවල් දෙක පරිස්සමෙන් දෙපැත්තට ඇරියන් පස්සේ කෙස් ගහලා ලිහන්නට පුළුවන් එතකොට දැන් මේක එක්කලා පොර බදලා එහාට මෙහාට අදින්න ගියොත් අනිවාර්යයෙන්ම කඩලා යනවා ඒ නිසා පරිස්සමින් පවත්වාගෙන හිමින් හිමින් නොදැනෙන මට්ටමට ඒක ලෙහන්නට තරම් ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ මේ සසර ගමන ලිහන්නට නම් බන්ධන ලිහන්නට නම් අනිවාර්යෙන් ඒ නුවණ අපට තියෙන්නට ඕන. ඒ නුවණ නැති වුණොත් එහෙම අපි කරන්නේ කලබලයට කඩා හිරව ගන්න එකයි. ඉතින් ඒ නිසා විවාහ සංස්ථාව තුල Tamanට එතනින් නිදහස් වෙන්නට ඕන නම් අපි හොඳට එහි යුතුයකම් සහ වගකීම් හරියට හඳුනාගෙන පවත්වන්නට ඕන පිනතුනේ. දැන් හුඟක් දෙනා කල්පනා කරන්නේ කාම මිත්‍යාචාරයයි කියලා කිව්වහම පැවිද්දාට පැවිද්ද පිළිබඳව ප්‍රතිපත්ති තියෙනවා වගේම ගිහියාට ගිහි ජීවිතය පිළිබඳව ප්‍රතිපත්ති තියෙනවා. දැන් මම ඒකනේ කිව්වේ නැවැත්ම පිළිබඳව අපි ඔක්කොටම එකම ක්‍රමයක් තමයි භාවිතා කරන්න තියෙන්නේ. හැබැයි පැවැත්ම එක් එක්කෙනාගේ එක් එක්කෙනාට වෙනස්. පැවිද්දාගේ පැවැත්ම එක විදිහකට, ගිහියාගේ පැවැත්ම එක විදිහකට, පාලකයාගේ පැවැත්ම එක විදිහකට, ස්ත්‍රියගේ, පුරුෂයාගේ, ගොවියාගේ, කම්කරුවාගේ පැවැත්ම එක් එක් විදිහකට. පැවිද්දාගේ ප්‍රතිපත්තිය පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව හඳුන්වනවා ශ්‍රමණ ධර්මයයි කියලා. ගිහියාගේ ප්‍රතිපත්තිය ගිහි සාමීචි පටිපදාවයි. රජුගේ ප්‍රතිපත්තිය රාජධර්මයයි. මෙහෙම එක එක්කෙනාට වෙන වෙනම ප්‍රතිපත්ති. දැන් එතකොට පැවිද්දාගේ එක ගිහියා පටලවාගෙන ගිහියාගේ එක පැවිද්දා පටලවා ගත්තොත් දැන් පැවිද්දාගේ ප්‍රතිපත්තිය හොඳයිනේ. හොඳයි කියලා ඒක ගිහියා ගිහි ජීවිතේ ඉඳලා පුහුණු කරන්න ගියොත් ඒකට කියනවා විකෘතියයි කියලා. ඒක මිත්‍යා ප්‍රතිපත්තියයි. ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි එතනින් එහා. එතකොට පැවිද්දා පැවිදි වෙලා ගිහියාගේ ප්‍රතිපත්තිය අනුගමනය කරගෙන ගියොත් එහෙම ආ ගිහියාට ඉතින් එක බිරිඳක් ඇසුරු කරන්න පුළුවන් නම් එක සැමියෙක් ඇසුරු කරන්න පුළුවන් අපිත් මිනිස්සුනේ අපටත් මානව හිමිකම් තියෙනවනේ අපටත් බැරිද ස්ත්‍රියක් ඇසුරු කරන්න අපටත් බැරිද පුරුෂයෙක් ඇසුරු කරන්න කියලා පැවිද්දත් ලෑස්ති වුණොත් එතකොට අන්න පැවිද්දාගේ පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවත් විකෘති වෙනවා නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවත් විකෘති වෙනවා ඒ පැවිදි ධර්මය නෙමෙයි ඒක ඒක විකෘතියක් එතකොට ගිහියා ගිහි බන්ධණයට ඇතුළත් වුණාට පස්සේ ගිහියාටත් ওই විදිහට පවතින්නට ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා කුඩා කාලයේදී නම් කුමර බඹසර කුමරි බඹසර. ඒ කියන්නේ විවාහ වෙන්නට කලින් කුමර කුමරි බඹසර බ්‍රහ්මචර්යාව. විවාහ වුණාට පස්සේ ඒ තනත්තාට බ්‍රහ්මචාරී වෙන්නට පුළුවන් කොහොමද? ඒකට කියනවා සදාර බ්‍රහ්මචර්යාව. සදාර බ්‍රහ්මචර්යාවයි කියලා කියන්නේ අඹු සැමියන් වශයෙන් ඔවුනොවුන් පිළිබඳ විශ්වාසවන්තව ඔවුනොවුන් නැසුරු කරමින් කම් සැප විඳිනවා හැබැයි ඉන් ඔබ්බේ පුරුෂයෙක්වත් ස්ත්‍රියක්වත් ඇසුරු නොකොට එහෙමනම් ගිහි ජීවිතයේ තුලත් යම් බ්‍රහ්මචර්යාවක් තියෙනවා ඒකට කියන්නේ සදාර බ්‍රහ්මචර්යය. නමුත් අද මේක පටලවාගෙන ගිහි ජීවිතය තුළ සාසනික බ්‍රහ්මචර්යාව පුහුණු කරන්න යනවා සමහර. පැවිද්දා පුහුණු කරන්නේ සාසනික බ්‍රහ්මචර්යාව. ගිහියා පුහුණු කරන්නේ සදාර බ්‍රහ්මචර්යාව. මේ දෙක දෙකක්. සදාර බ්‍රහ්මචර්යාවයි කියන්නේ Tamanගේ බිරිඳගෙන් Tamanගේ සැමියාගෙන් පමණක් තෘප්තිමත් වීම. අන්‍ය ස්ත්‍රී පුරුෂයන් ඇසුරු නොකිරීම. එතකොට පැවිද්දා කටයුතු කරන්නේ කිසිම ස්ත්‍රී පුරුෂයෙක් ඇසුරු කරන්නේ නැතුව හාත්පසින්ම ਸਰව සම්පූර්ණයෙන්ම පිරිසුදු සාසනික බ්‍රහ්මචර්යය. එතකොට ගිහි ජීවිතය තුළ මේක පුරන්නට ගියොත් එහෙම එක්කෝ බිරිඳ එක්කෝ සැමියා දැඩි නිගමනයකට එළඹෙනවා. මම ආද ඉඳන් බ්‍රහ්මචාරී වෙනවා. මට නිවන් දකින්න ඕන. අනේකා සහකරුවා හෝ සහකාරියයකට කැමති දෙයකට රුචිද ඒ තනත්තාගේ අදහස් මොනවාද මොකුත් විමසන්නේ නැ තමන් දැඩිව හිතුවක්කාර විදිහට තීරණයක් ගන්න. මෙහෙම තීරණයක් අරගෙන ඒ පෞල් ජීවිතයේ තුල බන්ධනය කරගෙන දැන් ඒ තනත්තාට වෙන කෙනෙක් විවාහ කරගන්නත් බෑ වෙන කෙනෙක් එක්ක යන්නත් බෑ තමන්ගේ හැඟීම් සියල්ල හිර කරගෙන ඒ තනත්තා මානසික වේදනාවකට පීඩණයකට නතු කරනවා නම් ඒ තනත්තා ගෘහ ජීවිතය තුල කරන්නේ අපරාධයක් ඒක ගෘහ ජීවිතය තුල ඒකටත් කියන්නට වෙන්නේ මිත්‍යාචාරයයි කියන්නේ. ආචාර කියලා කියන්නේ පැවතීම, මිත්‍යාචාර කියලා කියන්නේ වැරදි පැවතීම, වැරදි හැසිරීම. Tamanගේ බිරිඳ පරයා වෙනත් කාන්තාවක් ඇසුරු කිරීමත් මිත්‍යාචාරය තමයි. තමන්ගේ සැමියා පරයා වෙනත් පුරුෂයෙක් ඇසුරු කිරීමත් මිත්‍යාචාරය තමයි. ඒ අතිධාවනය පමණක් නෙවෙයි ප්‍රමාණය ප්‍රමාණය හැටියට නොපවත්වා ඒ විවාහ සංස්ථාව තුළ අනේකා මානසික වශයෙන් පීඩණයට ලක් කරනවා නම් ඒකත් ගිහි ජීවිතය තුළ මිත්‍යාචාරය. ඒ තුළ පෞල් ජීවිතේ දෙදරලා යනවා, කඩා වැටෙනවා. ඒ දෙදරීම පෞලට පමණක් නෙමේ දුවදරුවන්ට බලපානවා. ඒ දෙදරීම Tamanගේ මනසට බලපානවා. Taman ගුණධම් වලින් පිරිහෙනවා. මුළු පෞල් සංස්ථාවම දෙදරනවා, මුළු සමාජයම දෙදරනවා. ඒ නිසා ඒ අය සමාජයට අපරාධකාරව හැටියටයි හඳුනා ගන්නට වෙන්නේ. Taman දැන් විවාහ වෙලා ඉන්නවා නම් Tamanට හිතෙනවා නම් මම මහාන වෙන්නට ඕන කියලා ගැටලුවක් නැහැ. දෙදෙනා කතා බහ කරගෙන සුහදශීලීව පරිස්සමින් ලෙහාගෙන මහානකමට යන්නට පුළුවන්. Tamanට හිතෙනවා නම් ගිහියෙක් හැටියටම අනගාരികව ඉන්නට ඕනේ කියලා දෙදෙනත් එක්කලා කතා කරගෙන දෙදෙනාටම පුළුවන් ඒ ගිහි ජීවිතය තුළ කැමතිනම් බ්‍රහ්මචාරී වෙන්නට. තමන් විතරනම් කැමති අනිත් කෙනාට කැමති කෙනෙක් එක්කලා විවාහ වෙන්න, කැමති විදිහට ජීවත් වෙන්න ඉඩ සලස්සලා දීලා තමන්ට ඕනනම් නික්ම යන්නට පුළුවන්. හැබැයි මේ සියල්ල කරන්න පරිස්සමින් කතා බහ කරලා ලෙහා ගන්න ඇයි ඒක වගකීමක්. දෙන්නම එකතු වෙලානේ මේ සම්මුතිය ඇති කරගත්තේ. කාගේවත් ඕනකමට මේ බලහත්කාරයෙන් බන්ධනය කරලා හිර කළා නෙමෙයිනේ. එකමුතු වෙලා සම්මුතියට ආවනම් එකමුතු වෙලා ඒ සම්මුතිය ලෙහා ගන්නට ඕනේ හිතුවක්කාර විදිහට කඩාකප්පල් කිරීම ඒක අපරාධයක්. ඒ නිසා අපි හඳුනා ගන්නට ඕනේ මේ විමුක්ති මඟ නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව සහ පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව කියලා දෙආකාරයකින් පවතිනවා. ඒ නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව අපි කාටත් එකයි එකම මඟක් පුහුණු කරන්නට තියෙන්නේ. ඒ තුල පුද්ගලයාට පව්කම් දුරු කරමින් කුසල් දහම් වඩමින් සිත පිරිසුදු කරමින් යන්නට පුළුවන්. හැබැයි ඒත් එක්කම පවතින්නට යුතුයකම් වගකීම් තියෙනවා ඒ ටික පවත්වන්නට ඕනේ. ඒ ටික කඩාකප්පල් කරනවා නම් ඒ පුද්ගලයා ලෝකෙටම අපරාධකාරයෙක් වෙනවා. Taman මෙලෝ පරලොව නසා ගන්න ඔහුට විමුක්තියක් තබා ලෞකික සැපේවත් නැති වෙනවා. අද හුඟක් දෙනා ගිහිව ඉඳගෙන අඳෝනා නගන්නේ ඒ අයට ලෞකික ජීවිතයේ මේ ගිහි සැපය විඳ ගන්නට තරම්වත් මනස සමබර කරගන්න බෑ. ඒ පවතින ලෞකික සැපේවත් සමබරව විඳින්නට බැරි මිනිස්සයා, බැරි සත්වයා මේ සසර එතර වෙලා ලෞතුරු සෝයක් විඳිනවා කියන එක කවදා අපේක්ෂා කරන්න. මේ පවතින දේවත් සමබර කරගන්නට බැරි එනිසා අපි මුලින් පුහුණු වෙන්නට ඕනේ මේ පැවැත්ම තුල සමබර වෙන්න. අගතිගාමී වෙන්නට නෙමෙයි. ඒවත් තුලම මුසපත් වෙන්නට ගිලෙන්නට නෙමෙයි. අපි මේ නිවන් දැකීම සඳහා යන්නේ. හැබැයි කඩාකප්පල් කරගෙන යන්නට බෑ. පරිස්සමින් ලෙහාගෙන යන්න ඕනේ. ඒ නිසා අද හුඟක් දෙනා කරන හැටියට මම නම් ඒකත් නවත්තනවා මේකත් නවත්තනවා කියලා අර මුලින්ම පවත්වන්නට ඕනේවා නවත්තනවා නවත්වන්නට ඕනේව පවත්වනවා. මොනවද නවත්වන්නට ඕනේව? මනස ඇතුලේ කෙලෙස්, හැඟීම්. ඒවා කාටවත් පේන්නේ නැහනේ. ඒවා දෝරේ ගලාගෙන තෘෂ්ණාව, මාන්නය, කුහකකම, ආත්මార్థකාමීත්වය මේවා මනස ඇතුලේ දෝරේ ගලාගෙන පවත්වනවා. පවත්වන්නට ඕනේව, ඒ කියන්නේ යුතුයකම්, බිරිඳ ගැන, සැමියා ගැන, දරුවා ගැන, රැකියාව ගැන, රට ගැන, මිනිස්සු ගැන හිතලා බලලා කටයුතු ඒවා මුලින්ම නවත්තනවා. මොකටද මේ නිවන් දකින්නේ? අන්න එහෙම නිකන් අගමුල පාගගත්තු උඩ යට කන පිට හරවගත්තු ගතිය සමහර තුල පෙනෙනවා ඒකයි අපි මේ මාතෘකාව අද ධර්ම දේශනාව සඳහා යොදාගත්තේ ගිහිව කටයුතු කරනවා නම් ඒ ගිහි ජීවිතය තුලත් යම් සැපයක් තියෙනවා පැවිදිව කටයුතු කරනවා නම් ඒ පැවිදි ජීවිතය තුලත් සැපයක් තියෙනවා පැවිද්දා පැවිදි සැපය හඳුනා ගන්න ඕනේ ගිහියා ගිහි සැපය හඳුනා ගන්න පැවිද්දා පැවිදි සැපය හඳුනාගෙන සියල්ල අතහරිමින් යන නෛෂ්ක්‍රම්‍ය මූලික කරගත්තු निराமிස සුවයක් ගිහියාවින් පැවිද්දා විඳිනවා ගිහියා විඳින්නේ දේවල් ලං කරගෙන සාමිස සුවයක් තෘෂ්ණාව සමග පවතින සාමිස සුවයක් ඒ සාමිස සෝය විඳිනකොට ඔහුට දුක් පීඩා බහුලයි. ආදීනෝ බහුලයි. එතකොට ඔහු තේරුම් ගන්නට උත්සාහ කරනවා මේ බන්ධනය නිසා නේද මේ පීඩනය ඇති වුනේ. එහෙනම් මේක ලහා ගන්නෙ කොහොමද? ඒක කඩා කප්පල් කරලා හරියන්නේ මේ මේ බන්ධනය නිසා මේ පීඩනය දැනෙනවා නම් මේ බන්ධනය මම ලහා ගන්නෙ කොහොමද? ඒ සඳහා බුදුහාමුදුරුව පැහැදිලි මඟක් දේශනා කරලා දෙනවා. ඒ පැහැදිලි මාර්ග ආරම්භ වෙන්නෙම මොකෙන්ද? පරිත්‍යාගයෙන්, දාන පාරමිතා. ඒ ඒ විමුක්තිය සඳහා ලෙහා ගැනීම සඳහා යන මගේ පළවෙනිම පියවර මොකද්ද? පරිත්‍යාගය. අනේකා වෙනුවෙන් කැපවීම. ලෙහන්නට ඕන නම් ගලව ගන්නට ඕන නම් මොකද්ද කරන්න ඕන? පළවෙනිම කටයුත්ත අනේකා වෙනුවෙන් අවංකව කැපවෙන්නට පුළුවන් වෙනවා. ඒ කැපකිරීම කරන්නට බැරි නම් ඊළඟට දෙවෙනි එක සංයමයේ দমনය. එතකොට ඒවැ નિසරු බව තේරුම් අර ගැනීම, ඉවසීම, දරා ගැනීම, කරුණා මෛත්‍රිය මේ ගුණාංග නැතිනම් පින්නතුනේ ලෙහන්නට බෑ, නිදහස් වෙන්නට බෑ තව තවත් පටලවාගෙන පඹගාලේ පැටලුණා වගේ නිකම්ම විනාශ වෙන්නයි වෙන්නේ යම් කිසි දෙයක් ලෙහා ගන්නට ගිහිල්ලා දඟලන්නට ගියොත් එහෙම ගිනි ගත්තන් පස්සේ දඟලන්නට ගියොත් එහෙම ගින්න තවත් ඇවිලෙනවා. ඒසන් නුවණින් ප්‍රඥාවෙන් පරිස්සමින් ලිහා ගන්නා ක්‍රමයකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ නිසා Taman ගිහිවද ඉන්නේ පැවිදිවද ඉන්නේ කියන එක නෙවෙයි කාරණය. Taman තෝරාගත්තු ජීවිතය තුළ සමබරව පවතිමින් පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව මේ ප්‍රතිපත්තිය පුහුණු කරන්නේ කොහොමද? ඒ වගේම ආස්වාදය, ඒ පිටුපස තියෙන ආදීනවේ ඒ වගේම මෙතනින් නිදහස් වෙන්නට බුදුහාමුදුරෝ දේශනා කළ නිස්සරණේ කියන මේ කරුණු තුන මනවින් වටහාගෙන ලෝකයේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදනයේක බැඳිච්ච ආදීනවයක් තියෙනවා. ඒ ආදීනවේ දැකලා බියපත් වීම නෙමේ මේකේ නිදහස් වෙන්නට පැහැදිලි මාවතක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඒ මඟ පරිස්සමින් පුහුණු කරලා නිදහස් වෙන්නට ගිහියාටත් පුළුවන් පැවිද්දාටත් පුළුවන් ඒ බඳු වැඩපිළිවෙලකුයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන